අපි දන්නවා තථාගතයන් වහන්සේට යම්කිසි ආරාධනාවක් කරනකොට නිමේදයාමි සම්බුද්ධං වීතරාගං මහමුණින් නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං කියලා ආරාධනා කරනවා තථාගතයන් වහන්සේට. ඒ වගේම තමයි යම්කිසි ශ්‍රවණය කිරීම සඳහා විශේෂ අවස්ථාවකදී දෙවියන්ට ආරාධනා කළොත් දේවාරාධනාවේදී සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා කියලා අපි දෙයියොන්ට එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඒ ඒ අය වෙනුවෙන් ආරාධනා ගාථා තියනවා වාගේ මේ දෙවිවරු ඇවිල්ලා ආරාධනාවක් කරනවා. අපටත් මිනිසුන්ටත් මාමංගල කරුණු භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා දේශනා කරන්න කියලා. ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක විද්‍යාත්මකව මේ මාමංගල සූත්‍රය ගවේෂණයට භාජනය කරනකොට අපට පෑදිලිව පේනවා මේ මාමංගල සූත්‍රය තුල කරුණු 38ක් නෙමෙයි කරුණු ලක්ෂ ගණන් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මංගල කරුණු තම තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන බවත් අපි දන්නවා. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් ළඟට ගිහින් මේ සූත්‍රය දුන්නාම එයා කියනවා 38ක් නෙමෙයි මේකේ 73ක් විතර තියෙනවා කියලා. සකු르දාගාමි කෙනෙකුට ගින් දුන්නාම එයා කියනවා මේකේ මංගල කරුණු 121ක් තියෙනවායි කියලා. අනාගාමි කෙනෙකුට දුන්නාම එයා කියනවා මේකේ ලක්ෂයක් විතර තියෙනවායි කියලා. රාතන් වහන්සේ නමකට ගින් දුන්නාම උන්වහන්සේ කියනවා මේකේ මංගල කරුණු කියන්න බෑ කිව්වොත් මම මෙතන පිරිනිවන් පානවා. මාගේ ආයුෂ ඉවරයි මගේ ආයුෂ මදි මේක මංගල කරුණු කියන්න කියලා. තථාගතයන් වහන්සේට මේ මංගල කාරණා මොකද්ද කියලා ඇහුවාම උන්වහන්සේ කියනවා මමයි මේක දේශනා කළේ. මාගේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා. 5000 වෙනකම්ම මේක දේශනා කළත් මේක ඉවර කරන්න බෑ. ඊළඟ බුද්ධ ශාසනය වෙනකම්ම මේ මංගල කරුණ මේ ලෝකේ හැමෝටම ඇයෙනවා. මේ මංගල කරුණු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ලද්දක් නිසා ඊළඟ බුද්ධ ශාසනයත් කලින් ශාසනයේ මංගල කාරණාව ආගන්න කියලා එතනත් මේ මංගල සූත්‍රය දේශනා කරනවා. ඒ ශාසනය පවතින තාක්කල් අවුරුදු ලක්ෂ ගණන් මේක නැවත නැවත සජ්ජායනය වෙනවා අන්තර්ගත වෙනවා. අපගේ ජීවිතවල අපට හොඳට මතක තියෙන එක සිද්ධියක් තමයි දීපංකර තථාගතයන් වහන්සේගේ එක්තරා ජාතක කතාවක්. එහෙනම් උන්වහන්සේගේ ඒ සිදුවීම් සියල්ලත් අපේ මාබෝසතාණන් වහන්සේ එතනදී විශේෂ රාජකාරියක යෙදිලා එතනදී විවරණ ගන්න කතන්දරේ එහෙනම් මේක කොහමද අපි දැනගත්තේ එහෙනම් මේ තථාගතයන් වහන්සේ අර තථාගතයන් වහන්සේ පිළිබඳව යම්කිසි ප්‍රකාශයක් කරනවා එහෙනම් සෑම බුද්ධ ශාසනයක් තුළම විශේෂ සිදුවීම් ටික අරගෙන ආවල් ආවල් තථාගතයන් වහන්සේලා මේ විදිහට දේශනා කරලා තිනවා කිව්වාම ඒ දේශනාව එතන කිව්වට දැන් මෙතන නැවත කියපු නිසා මේ සූත්‍ර පිටකවල විනය පිටකවල අභිධර්ම පිටකවල මේක නැවත ලේඛනගත වෙලා මේ ශාසනය පුරාම මේ කාරණාව පවතින්න පටන් ගන්නවා. එනම් මේ ලෝකේ අපට කිසිම කාරණාවක් පිළිබඳව නිශ්චිත නිගමනයට එන්න බෑ. අවසාන සාරාංශයට එන්න බෑ හේතුව මේක ප්‍රඥාවට ගෝචර වෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය අඩු නම් ඒ අධ්‍යාපන මට්ටම් වලට අනුව මේක වෙනස් වෙනවා. ධ්‍යාපනලාභින් ඉන්නවා මාර්ගඵලලාභී ධ්‍යාපනවල ඒ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියලා මේ මට්ටම් වලට අනුව ඒකේ අවබෝධය වෙනස් වෙනවා. එහෙනම් පෘතුජන කෙනෙක් ඇවිල්ලා මේක ගණන් කරලා 38යි කියලා කිව්වාම ඒ 38යි කියපු සැනින්ම අපි දන්නවා මේක ලියලා තියෙන පෘතුජන කෙනෙක්. මොකවත් දන්නේ නැති කෙනෙකුට ඒ ගාථාවේ වාක්‍ය කියවනකොට අනේ මේක හොඳයි මේක නම් එච්චර වැදගත් නෑ මේ කාරණා හොඳයි කියලා පියවි ඇසට අකුරු වලින් පේන ටික තමයි ගණන් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය ඇස් වලට පේන එකක් නෙමෙයි. කන් වලට ඇයෙන එකක් නෙමෙයි. ඒට එයා එකක්. අපි දන්නවා මේ ඇස් වලට පේන්නේ මොනවාද පාට. පාට ගැන වර්ණ ධර්මතාවය ගැන භාග්‍යතුන් වහන්සේලා වැඩි කාලෙ ගෙවන්නේ. ඒක බොහොම පොඩි කාරණාවක්. එහෙනම් මේ ලෝකේ වර්ණ හතක් පවතිනවා. මේ වර්ණ එකින් එකට මිශ්‍ර වෙනකොට අලුත් අලුත් පාට හැදෙනවා. අපි දන්නවා රතු පාටයි සුදු පාටයි එකතු කරාම රෝස පාට හැදෙනවා. කළු පාටයි රතු පාටයි එකතු කරාම දුඹුරු පාට වෙනවා. කළු පාටයි කොළ පාටයි එකතු කරුවාම තවත් පාටක් හැදෙනවා. කොළ පාට සුදු පාටට එකතු කරාම තවත් පාටක් හැදෙනවා. එහෙනම් මේ පාට ටික මේ ලෝකයේ එකින් එකට මිශ්‍ර වෙලා පාට දහස් ගණන් හදන්න පුළුවන්කම තියෙනවා. කොළ වර්ණය ගත්තාම ලා කොළ, තද කොළ කියලා කියනවා. ඊට අමතරව එක එක වර්ණ වලින් කොළ ඕන තරම් මේ ලෝකේ හදන්න පුළුවන්. එහෙනම් මේ වර්ණ පොඩ පොඩ වෙනස් කරනකොට පාට වෙනස් වෙනවා. එහෙනම් මේ පාට වලට අපිට නම් කියන්න බෑ. ඒ නිසා අංකයක් දෙනවා. මොනකොළ පාටද අංකේ කියන්න කිව්වම අපි 13යි 25 කියලා කිව්වම ඒකට අදාළ පාට හම් වෙනවා අපට. එහෙනම් මේ වර්ණ වැඩි වේගෙන යනකොට ඒකට නම් කියන්න බෑ. නාම නැති නිසා අංකය නාමයක් වශයෙන් පාවිච්චි කරනවා. එහෙනම් මේ ලෝකේ මේ ඇස් වලට පේන්නේ වර්ණ විතරක් නම් එහෙනම් මොකද්ද මේ ධර්මතාවය කියලා කියන්නේ? එහෙනම් මේ ධර්මතාවය තමයි මේ ඇස් වලට පේන මේ වර්ණ වලින් අටගන්නා වූ ක්ලේශ ධර්මයන් සත් ධර්මයන්. කනට ඇදෙන්නේ ඇන්නේ ශබ්ද විතරයි. ශබ්ද හතක් තියෙන අසොර හතක්. එහෙනම් මේ ශබ්ද වලින් ඇයෙන පණිවිඩය මොකද්ද? ඒක තුලින් අටගන්නා වූ සත් ධර්ම කාරණා ඒකත් එක්ක ඇතිවෙන්නා වූ ක්ලේශ ධර්මයන්. මේක තමයි ධර්මය කියලා මේක කනට හෙන්නේ නැති එකක්. කනට එන්නේ ශබ්ද හත මේක ඊට හයා ගිය එකක්. පේන්නේ වර්ණ හත මේ ලෝභ දේශ මොහ එහෙම නැත්නම් නිවන් මාර්ගයට අදාළ කරුණු කියලා කියන්නේ මේක එතනින් එහාට යන එකක්. කොළයක් වේල්ලා වැටෙනවා මේක හැට පේන එකක්. එහෙනම් මේක තුල අනිත්‍යතාවය පේනවා නම් ඒක ඈට පේන්නේ නැති එකක් තමයි මේ පෙන්ලා තියෙන්නේ. එහෙනම් මේ මාමංගල සූත්‍රය තුල සඳහන් කරන ධර්ම කාරණා ඈත පේන්නේ නැති එකක්. එහෙනම් පේන ටික ලිව්වොත් එයා පුත්ජන කෙනෙක්. නොපෙනෙන ටික ලිව්වා නම් එයා ලෝකෝත්තර කෙනෙක්. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පේන ටික නෙමෙයි. නොපෙනෙන ටික. හේතුව පේන ටික හොන කෙනෙකුට ඇස් පේනවා නම් පේනවා එයාට. එයා දන්නවා මේකේ මේ මේ කාරණා ලියලා තියෙන බව. එහෙනම් නොපෙනෙන ටික ආර්ය ශ්‍රාවකයන්ට විතරක් පේන ටිකක්. නිවා මාර්ගයේ ගමන් කරන ඒ ලෝකෝත්තර මාර්ගය තුල ගැවසෙන කට්ටිට විතරක් වැටහෙන එකක්. එහෙනම් මේ ගාථාව තුල කිසිම මංගල කාරණාවක් නැතයි කියනවා. නමුත් මේක තුල අපට සිය ගාණක් මංගල කරුණු දකින්න පුළුවන්. බලන්න බෞදේවා manussාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං භ්‍රූවි මංගල මුත්තමං මේ ගාතාව තුලින් අපට පෑදිලිව පේනවා අපගේ ජීවිත තුල ගොඩාක් අන්තර්ගත වෙච්ච කරුණු මේ ගාතාවේ තිබෙන බව. දෛනිකව අපට ජීවත් වෙන්න අවශ්‍ය විනය මේක තුල තියෙන බව. මේ ලෝක සත්වයා නිවනට සුදුසු විදියට මේ චරිතය ඇඩගස්වා ගන්න කමටාන් තියෙන බව. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා මේ මිනිසුන්ටත් අනුකම්පා කරලා මංගල කරුණු, ඒ කියන්නේ නිවන් කරුණු දේශනා කරන්නයි කියනකොට ඒකේ තියෙන උත්තරීතර මංගල කාරණාව තමයි පරාර්ථකාමීත්වය. දෙවිවරු දන්නවා අපි ඉල්ලා ගත්තොත් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නේ අභිධර්මානුසාරයෙන්. එහෙනම් අභිධර්මයෙන් අපට ලැබුණාම මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. එහෙනම් මිනිසුන්ට මේක තේරුම් ගන්නේ අපට කියන්න එපා අභිධර්මයෙන් මේක සූත්‍රානුසාරයෙන් අභිධර්මයේ කියන්න. එතකොට මාමංගල සූත්‍රය අභිධර්මයේ ලියන්න මාමංගල සූත්‍රය ලියන්නේ සූත්‍ර පිටකේ. ඇයි මේ තිරිවාණ පොත්වංශය තුල මාමංගල සූත්‍රය ඉස්සෙල්ලාම ලිව්වේ කියලා කිව්වොත් කිසිම කෙනෙක් මේකට හේතුව දන්නේ නැහැ. ඒගොල්ලෝ নানা ප්‍රකාර කරුණු කියනවා මේ මංගල කියලා කියන නිසා මේ පිරිතක් මංගල නැකතෙන් පටන් ගන්න ඕනේ මේ මංගල නැකත තමයි මේ සූත්‍රය ඒ නිසා ඉතින්ලා මේක දැම්මා. පාසු නිසා මේක දැම්මා. ලස්සන කරුණු නිසා මේක දැම්මා. වටිනාකමින් ඉයල නිසා දැම්මයි කියලා කට්ටිය කියන ඇත්ත කතාව ඒක නෙමෙයි. ඉස්සෙල්ලාම තියෙන පිටකේ මොකද්ද අභිධර්මය? දෙවෙනි පිටකේ මොකද්ද සූත්‍රය? තුන්වෙනි පිටකේ මොකද්ද විනය? එහෙනම් මේ ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ අභිධර්මය නම් මේ සූත්‍රය තුලත් අභිධර්ම සූත්‍රයක් තියෙනවා. මොකද්ද මේ දෙවිවරු වෙනුවෙන් දේශනා කරපු එකක්. නමුත් මේක සූත්‍ර පිටකයේ ලියවිලා හේතුව මේක සූත්‍රානුසාරයෙන් කියපු නිසා. නමුත් මේක සූත්‍ර පිටකයට අයිති නෑ. මේක සක්‍රදේවේන්ද්‍ර ඇතුළු ඒ බෝධිසත්ව දෙවිවරුන්ට මේක කියපු අභිධර්ම සූත්‍ර දේශනාවක්. එහෙනම් මේ සූත්‍රය තුල තියෙන අභිධර්මයට සම්බන්ධ කාරණාව නිසා හැම සූත්‍රෙම ඉස්සෙල්ලාම ඒක ලියන්න ඕනේ. හේතුව ඒක අභිධර්ම නිසා අනිත් හැම එකක්ම පරාජය කරනවා. එහෙනම් මේ ලෝකේ අභිධර්මය තමයි පළවෙනි ධර්මය. එහෙනම් සූත්‍රය තුල අභිධර්ම සූත්‍රය තියෙනවා නම් ඒකේ තමයි පළවෙනි අංකය බවට නම් කරන්නේ. එහෙනම් ඒ ලෝකෝත්තර ප්‍රඥාවෙන් තමයි මේ පිරුවානා පොත් වහන්සේට මේ මංගල සූත්‍රයේ පළවෙනි සූත්‍රයක් වශයෙන් නම් කරලා ඉස්සෙල්ලාම ඒක ලේඛනගත කරලා තියෙන්නේ. එහෙනම් බලන්න දෙවිවරු දන්නවා අපට දේශනා කළොත් අභිධර්මය මිනිසුන්ට දේශනා කළොත් සූත්‍රය අභිධර්මානුසාර සූත්‍ර දේශනාව තමයි මේ මාමංගල සූත්‍රය මේක පිටක දෙකටම අයිති අපි යථා කාලේ ඊළඟ ගාථාවල් සාකච්ඡා කරනකොට ගොඩාක් ඉහළ මට්ටම් ගැන අපි සාකච්ඡා කරනවා ඒ ඉහළ වායු මට්ටම් වලදී අපට තේරෙනවා මේ ඔක්කොම වචන අභිධර්මයට අයිති කියලා එහෙනම් අපට විතරක් නෙමෙයි අර මිනිස්සු වගේකුත් ඉන්නා මේ කතන්දරය දන්නේ මංගල කාරණා කියලා කියන්නේ විවාහ වීම මංගල කාරණා කියලා කියන්නේ කුළුඳුල් පුතා අපට පිරිමි ළමෙක් වීම මංගල කාරණාව කියලා කියන්නේ උපාධිය සමත් වීම මංගල කාරණාවක් කියන්නේ රැකියාවේ තමට උසස් වීමක් ලැබීම මංගල කාරණාවක් කියන්නේ තමන්ට සංවර්ධන වාසනාපතකින් තෑග්ගක් ලැබීම මංගල කාරණාවක් කියන්නේ අනතුරකින් ජීවිතය බේරීම මේවා තමයි ඒගොල්ලෝ ඉතාගෙන ඉන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ ඒ අකයටත් අනුකම්පා කරත්වා. භාග්‍යතුන් වහන්සේ ඒ කට්ටියට අනුකම්පා කරන සේක්වා. ඒ අයටත් මේ නිවනට අදාළ කරුණු තමයි මංගල කරුණු. මේ මිනිසියොත් මේ මංගල කරුණු දැනගනිත්වා කියන මා අනුකම්පාවෙන් ඉල්ලීමක් කරනවා. මේ පරාර්ථකාමීත්වය අනිත් අය වෙනුවෙන් ඉතල වැඩ කරන මේ උත්තරී මනුස්ස ධර්මය අද මේ සමාජයේ කීයෙන් කී දෙනෙක් ළඟ තියෙනවද? බලන්න මේක ಗುಣධර්මයක් නෙමෙයිද? මේ පරාර්ථකාමීත්වයේ සීලයක් නෙමෙයිද? එහෙනම් ඒ දෙවිවරු දන්නවා මේ ලෝකයේ විනය කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් මේ දෙවිවරු මංගල කරුණක් කියනවා. ඒක තමයි අපි අපගේ ජීවිතවල ජීවත් වෙනකොට පරාර්ථකාමී වෙන්න ඕනේ. මම කියලා කෙනෙක් ඉන්න බෑ අපි කියලා කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් අනිත් අය වෙනුවෙන් කල්පනා කරලා ඒ අයට අනුකම්පා කරලා ඒ අයගේ යාපත පිණිස වැඩ කරනවා කියලා කියන්නේ එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ චරිතයක්. මේ මංගල කරුණු අපේ ජීවිතවල නැහනේ. අපි වෙලට ගියාම ඒ නිරවල් වලින් තුවාල කරලා වතුර ටික අරවලා අපේ ලියද්ද පුරව ගන්නවා තෙමා ගන්නවා අනිත් මිනිස්යාගේ වතුර ටිකට අපි ඔරකමක් කරගන්නවා තවත් කෙනෙකුගේ භවභෝග සම්පත් විනාශ වෙනවා රිලව් කනවා මොකවත් ඒකට ආරක්ෂා කියදන්න හැබැයි අපේ එකට කිසිම සත්වයකට එන්න දෙන්නේ අපිට මෑතකදී ආරංචියක් ලැබුණා මේ කන් දෙක ගොඩාක් අවාසනාවන්තයි කියලා හිතනවා අපි ඒ වගේ දේවල් ආගන්න මිනිස්සු වෙලවල් වල ඉන්නකොට කුරුල්ලෝ එනකොට විශාලයෙන් කෑගාලා ශබ්ද නගලා එලවනවා බැරි වෙලාවත් කුරුල්ලෝ අල්ලපු ඉඩමට බහිනවනම් ඒ දාස් ගණන් රංචුව බෑලා කාලා යනකම් මේගොල්ල ඉමීන්සර පොළොවට පාත් වෙලා පේන්නේ නැතුව ඉන්නවා. ඇයි? දැක්කොත් බැරි වෙලාවත් ඉගිල්ලුණොත් කුරුල්ලෝ ටික ගියොත් අර මිනිස්යාගේ වෙලා ආරක්ෂා වෙනවා. ඒම ආරක්ෂා වෙන්න බිදීලා බෑ. ඒ මිනිස්සු පැල් රකින්නේ එන මේවා විනාශ වෙන්න දීලා පාඩම් උගන්වන්න ඕනේ. ඒ මිනිස්සු මේවා විනාශ වෙලා දුකටපත් වෙන්න ඕනේ. කණ්ඩ බොණ්ඩ නැතුව ඉඟන්න බවටපත් වෙන්න බලන්න මොනතරම් द्वේෂයක්ද. ඒගොල්ලෝ ඇඟිල්ල බලාගෙන ඉන්නවා කාලා යනකම්. හැබැයි බැරි වෙලාවත් ඒගොල්ලෝ ආපු වේගෙම Tamange වෙලට බැස්සනම් නැගිටලා කෑ ගාලා රතින් ඇදාලා එක වී ඇටයක්වත් කණ්ඩ දෙන්න එලව ගන්නවා. එහෙනම් මේක ඇයිච්ච අපේ කන් දෙක අවාසනාවන්තයි කියලා හිතලා මේක ලෝකෝත්තරව කල්පනා කරලා බලනකොට මිනිස්සේ කොයි ආකාරයෙන්ද ජීවත් විය නොයුත්තේ කියන ඒ ධර්ම කාරණාව අපට ඇහුණා. එහෙනම් ඒ වැරද්ද අපි දැක්කාම අපගේ ජීවිතයේ අපි අනිත්‍යගේ ජීවිත ආරක්ෂා කරන්න ඕනේ. මායя කුරුල්ලෙක් වාගේ වහනවා අර මිනිසුන්ගේ ඔළුවට. ඒ මිනිස්යාට මායя ආරුඩ වෙනවා. ඒ කුරුල්ල එලවන්න ඕනේ. ඔයා දන්නේ නැහැ. ඔයා මේ කරන්නේ වැරද්දක්. ඔයාට මායя කුරුල්ලෙක් වරෙන් වහලා ඔයා මායයාගේ දැලට අවු වෙලා එහෙනම් මේ පුණ්‍ය කෙත මේ මිනිස්ය කය කියලා කියන මේ බඹයක් විතර උස තියෙන මේ කය පුණ්‍ය කෙතක් මේ කයට කිසිම කුරුල්ලෙක් වහන්න දෙන්න එලවනවා. ඇයි අපි අතනින් ඉගෙන ගත්තා අනිත් අයගේ කෙත විනාශ වෙන්න කුරුල්ලන්ට වහන්න දුන්නාම ඒ කෙත විනාශ වෙලා යනවා. එහෙනම් අපේ ජීවිත කාලයේ අවසාන උස්ම තියෙන තාක්කල් මේ කිසිම කෙතකට කුරුල්ලෙක් වහන්න දෙන්නේ ලෝකෝත්තර මායя කියන කුරුල්ල අපි එලවලා ඒ කෙත පරිස්සම් කරනවා. එයා ඇවිල්ලා බලනකොට මේ කෙත ලස්සනට අස්වද්දලා අනේ මේ වටේ ඉන්න මිනිස්සු කුරුල්ල එලවලා මට විශාල සේවාවක් කළා. ඒකේ අග්‍ර කොටස අරගෙන ගිහිල්ලා බුද්ධ පූජා කරලා එයා වන්දනා කරලා කියනවා මේ වගේ දෙමව්පියෝ මට හම්බෙලා නැහැ. ඥාතියෝ හම්බෙලා නැහැ. මිත්‍රයෝ හම්බෙලා නැහැ. පුත්‍රයෝ හම්බෙලා නැහැ. ಗುಣධර්ම කියන්නේ මොනවද කියන එක මම මේගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා. මේගොල්ලෝ නිදි මරලා මගේ කෙත ආරක්ෂා කළා. මේගොල්ලෝ දුක් විඳලා මට සැප දුන්නා. මගේ ධාන්‍යවල මුරකාරයෝ ගබඩාකාරයෝ බවට මේගොල්ලෝපත් වුණා. මාගේ අනාගත දුක මේගොල්ලෝ නිව්වා. මට වෙන්න තියෙන හැම යාපතක්ම මේගොල්ලෝ කල්ලාතු සූදානම් කළා. මගේ අම්මා තාත්තවත් මේ තරම් මගේ අනාගතයට වැඩ කළේ නැහැ. මගේ දුක නිවා ගන්න බඩගින්න නිවා ගන්න මට උදව් කළේ නැහැ. මේගොල්ලෝ මගේ කල්යාණ මිත්‍රයෝ මේගොල්ලෝ තමයි මට කමටාන් දුන්නේ. එහෙනම් මගේ දුක නිවා ගන්න, බඩගින්න නිවා ගන්න, සංසාරයේ සන්තෝෂයෙන් ඉන්න උදව් කරපු මේ සියලෝම කෙනා නිවන් පිණිස මේ සියලෝම බුද්ධ පූජාව ආනිසංස අනුමෝදන් කරගනිත්වා. මේ හය මටත් කලින් නිවන් දකිත්වා. මේතර උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිරිච්ච මේ බෝධිසත්වරු වහාම නිවන් දකිත්වා ඒ අයට යම්කිසි කර්මයක් පරිසන්න තියෙනවා නම් නිවනට ප්‍රමාදයට හේතුවක් තියෙනවා නම් ඒ සෑම කාරණාවක්ම මගේ වේවා මේ බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් ඒ සෑම කර්මයක්ම මට පරිසම් දේවා ඒ අය මේ භවයේම නිවන් දකිත්වා කියලා කෑගාලා ප්‍රාර්ථනා කරනවා අන්න බලන්න අර කෙතෙන් අපිට යමක් ඉගෙන ගත්තා අපි එහෙනම් ඒ කෙතේ කුරුල්ල වාලා අපට බණක් කිව්වා එහෙනම් ඒ පුද්ගලයාගේ ඇසිරීම වලින් අපි කමටානම් ගත්තා එහෙනම් අපි මේ ලෝකයේ හැමෝටම පරාර්ථකාමීව සලකන්න ඕනේ අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම අනුකම්පා කරන්න ඕනේ. අනිත් අය ගැන ඉතලා අවංකව වැඩ කරන්න ඕනේ. එහෙනම් මේ මාමංගල සූත්‍රයේ මේ දෙවිවරු මොනවද මේ කරන සේවාව කියලා බලනකොට ගම්බාර දෙයියෝ කියලා නැද්ද? රටබාර දෙයියෝ කියලා නැද්ද? ශාසනේ බාර දෙයියෝ කියලා නැද්ද? ලෝකේ ආරක්ෂා කරන දෙයියෝ නැද්ද? ධර්මය ආරක්ෂා කරන දෙයියෝ නැද්ද? සංඝය ආරක්ෂා කරන නැද්ද දෙයියෝ නැද්ද විහාරස්ථාන අරක් අරගෙන ඒවා පරිස්සම් කරන දෙයියෝ නැද්ද එහෙනම් පන්සල් භූමිය පූජා භූමිය ආරක්ෂා කරන දෙයියෝ නැද්ද සර්වඥ ධාතුන් වහන්සේලා පච්චේක බුදු පියාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අරියත් වලයටපත් වෙච්ච රාතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන දෙවිවරු නැද්ද අපි සෑම කෙනෙකුටම ආරක්ෂාව දෙනවා අපි බණ භාවනා කරගෙන අපි මේ ලෝක සසරෙන් එතර වෙන්න හදනවා නම් දෙවිවරු ළඟ ඉඳගෙන පවංගක ආරක්ෂාව දෙන ඒගොල්ලන්ට කියන්නේ ඉෂ්ට දේවතාවියෝ කියලා. වැව් ආරක්ෂා කරනවා, කෙත්වත පිටි ආරක්ෂා කරනවා, ගෙවල් ආරක්ෂා කරනවා. මේ විශාල ගස් වලින් එවන ලැබෙනවා මිනිසුන්ට. මේ ගස් වලින් අපිට ජීව ප්‍රාණ වායු හම්බෙනවා. මේ ගසුත් තරක් අරගෙන මේ ගසුත් ආරක්ෂා කරනවා. එහෙනම් බලන්න මේ දෙවිවරු පරාර්ථකාමීත්වය කොච්චරද කියලා. ඒගොල්ලෝ ඒගොල්ලෝ වෙනුවෙන් වැඩ කරන්නේ ඒගොල්ලෝ මේ ලෝක සත්වයා වෙනුවෙන් වැඩ කරනවා. අනිත් අයගේ යහපත පිණිස වැඩ කරනවා. ඒගොල්ලෝ හැමදාම කරන්නේ අනිත් අය වෙනුවෙන් ජීවිත කාලේ කැප කරන එක. මේක උත්තරී මනුස්ස ධර්ම වලින් එකක්. එහෙනම් මේ දෙවිවරු අපට විතරක් නෙමෙයි මිනිසුන්ටත් මේ ධර්මයේ දේශනා කරන්න තථාගතයන් වහන්සේ කියලා ඉල්ලීමක් කරනකොට ඒගොල්ල මහා පරිමාණ මංගල කාරණාවක් මේ ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ දෙවිවරු විශාල කුසල කර්මයක් මෙතනදී කරනවා. මොකද්ද? දාන පාරමිතාව සම්පූර්ණ කරනවා. එහෙනම් මේ ආරාධනාව තුළින් දෙවිවරු කියනවා තථාගතයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් ඉල්ලුවත් ඔබ වහන්සේ අපට ධර්ම දාණය දෙන බව අපි දන්නවා. අනුකම්පා කරලා ඔබ අපට දෙන දාණය අපට දෙන්න කලින් ඒ මිනිසුන්ටත් දන් දෙන්න. ඒ මිනිස්සු පව් ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක දෙන්න. බලන්න නොලැබිච්ච දේ නූපන් කුසල් ඉපදෙන්න කලින් දන් දෙන ඇති. එහෙනම් අද අපේ අතට ගෙයක් හම්බෙලා, දොරක් හම්බෙලා, යානයක් හම්බෙලා, වාහනයක් හම්බෙලා මේ හැම සම්පතක්ම අපට හම්බෙලා බැරි තරම් අපට දරුවා, භාර්යාවරු හම්බෙලා එහෙනම් මේ කවුරු හරි අපි දන් දුන්නාද? නෑ. අම්බෙච්ච දේ දන් දෙන්නවත් අපි සූදානම් නෑ. දරුවෙක් සාසනයට දීලා නෑ කවදාවත්. අපි කැමති දරුවෝ නැවත දරුවෝ හදාගෙන සසර යනවා දකින්න. එහෙනම් මේ බිම්මංගලක් දෙන්න නැතුව, Tamange ගෙයක් දෙන්න නැතුව, දරුවෙක් දෙන්න නැතුව මේ ලෝකේ අපි කොච්චර ලෝභකම් වලින් ජීවත් වුණාද? එහෙනම් ලැබිච්ච දේවල් දෙන්න බැරි තරම් මේ ලෝකයේ මිනිස්සු දුස්සීල වෙලා නමුත් දෙයියෝ බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද නොලැබිච්ච දේ දන් දෙනවා. භාග්‍යතුන් වහන්සේ ගොඩාක් සන්තෝෂ වෙනවා මේ තරම් ශ්‍රේෂ්ඨ දෙයියන්ට මේ කාරණාව කියන්න ලැබිච්ච එක ගැන මාගේ සම්මා සම්බුද්ධත්වයේ තවත් ශ්‍රේෂ්ඨ වෙනවා. මාගේ සම්මා සම්බුද්ධත්වය පරිපූර්ණ වෙනවා මේ දෙයියොන්ට මේක කීමට ලැබීම ගැන. තථාගතයන් වහන්සේ ඒ දෙයියන්ගෙන් තමයි මංගල කාරණා ඉස්සෙල්ලාම අරගන්නේ ඒ කාරණා නැවත කීම සඳහා. එහෙනම් නොලැබිච්ච දේ දන් දෙන්නේ කොහමද? නූපන් කුසල් ඉපදෙන්න කලින් දන් දෙන්නේ කොහමද කියන මංගල කාරණාව ඒගොල්ලෝ අපට උගන්වනවා. දෙයියෝ දන්නවා අපට අයිති වෙන්න කලින් දන් දුන්නොත් ඒක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. අයිති වුණාට පස්සේ ලෝභයක් ඇති වෙනවා. ඒ ලෝභය අත්හැරීමේ ලෝභකම නිසා අපි දන් දුන්නා. මෙතන දෝෂයක් තියෙනවා. එහෙනම් ලැබෙන්න යන දේ මොනවද කියලා දන්න දැනගන්නත් කලින් දන් දුන්නාම වටිනාකමට අවුවෙන්නේ එහෙනම් බලන්න මේක කොච්චර ශ්‍රේෂ්ඨ දානයක්ද කියලා. එහෙනම් අපට දරුවෙක් ඉපදුනාම දරුවට අපි බැඳිලා එහෙනම් අපි දරුවා සසුන්ගත කරනකොට හාන්දුරෝ හොඳ කෙනෙක්ද කියලා හොයනවද නැද්ද? ඒ පන්සලේ චාරිත්‍ර වාරිත්‍ර හරිත කෙරෙනවද සිල් තියනවද කියලා හොයනවද නැද්ද? ඉඩම් තියනවද? වාර්ෂික දාන තියනවද? peeru දාන තියනවද? අපේ දරුවා බඩගින්නේ ඉඳීද? ඒවත් ඔයලා බලනවා. මිනිස්සු දායකයෝ හොඳට සලකනවද? ආම්ද්‍රන්ගේ චරිත ලක්ෂණ කොහමද? මේවත් ඔයලා බලනවා. ඉන්න කුටි තියනවද? පාසුකම් තියනවද? අපේ දරුවාට පිරිවෙන් අධ්‍යාපනය ලැබෙයිද? අනාගතයේ ශ්‍රේෂ්ඨ මහණෙක් වෙයිද? මේවත් ඔයලා බලනවා. ඇයි ඉපදිලානේ ඉන්නේ? ඉපදුනාට පස්සේ අපිට බැඳීමක් තියෙනවා, ලෝභකමක් තියෙනවා. ඒ නිසා අපි අත්හරින්නේ නැහැ. නමුත් දරුවෙක් ලැබෙන්න කලින්ම ඒ බඩදරු අම්මා එක්කගෙන ගිහිල්ලා ඒ මානායක හාමුදුරන් ළඟට ගිහින් දෑත් දීලා වැඳලා කියනවා ස්වාමීනි අපි විවාහ වුණා මේ කුළුඳුල් දරුවා අපට ඉපදෙන්න ඉන්නේ. පිරිමි දරුවෙක් නම් ඔබ වහන්සේට අපි පූජා කරනවා සසුන්ගත කරනවා ඒ දරුවාට නිවන කියා දෙන්න ඒ දරුවා මේ ලෝකේ රාතෙක් වෙන්න ඕනේ. අම්මා අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුට මෙයා දරුවෙක් වෙලා ඉපද ඉපද ලෝකේ දුක් විඳා එන් කෙටුවා කරත්තවල කරත්තකාරයෙක් වුණා කදකාරයෙක් වුණා කුඹලෙක් වුණා ගොවියෙක් වුණා මේ විදිහට මේ දරුවා හැමදාම මේ සසරේ පැවැත්මට වැඩ කර කර දුක් වුණා හැබැයි මේ අම්මා තාත්තා ළඟට ඇවිල්ලා මෙයා කොට කොට වුණා අර කතාවට තියෙනවා ඒ කොට්ටෝරුව හැම ගාටම කොට කොට යනවා. කේල් ගාට කොට පුදාට ඔට පැටලෙනවා කියලා අන්න මේ දරුවා මේ ලෝකේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොවෙච්ච හැම කෙනෙකුටම ගින් ඉපදිලා හැමදාම පැවැත්මට ගියා අන්න ඔට පැටලුණා අපි ළඟට ඇවිල්ලා දරුවෙක් වෙන්න ඉපදෙන්න සුදුසුකම් ලැබුවා මෙතනදී මේ ඔට ගලවන්න හම්බෙන්න ඉපදෙන්න කලින්ම මෙයාව සාංගික කරනවා කියලා බඩට දකුණු අත තියලා සාංගික කරනවා බඩේ ඉන්න දරුවා බැරි වෙලාවත් ගෑනු ළමෙක් කියලා ඉපදුනොත් මෑණි ආශ්‍රමයකට අපි මෙයාව බාර දෙනවා පැවිදි කරලා සසුන්ගත කරනවා රාත්තරණියක් වෙලා යාට ඈතර වෙන්න පුළුවන් බැරි වෙලාවත් මෙයා පිරිමි දරුවෙක් කියලා ඉපදුනොත් ඔබ වහන්සේට බාරයි සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි කරලා එයාව රාහතෙක් කරන්න නැවත කිසිම අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ දරුවෙක් නොවෙන්න නයිජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති නැවත මෙයා කිසිම ගර්භයක උත්පත්තියක් නොලබන පිණිස මෙයාගේ දුක නිවීමේ වගකීම ඔබ වහන්සේට අයිති අන්න පූජා කළා පූජාම වේවා කියලා සාදුකාර දෙනවා අන්න මේ වගේ ශ්‍රේෂ්ඨ මවක් පියක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවද එහෙනම් ඒගොල්ලෝ බ්‍රාහ්මණ වංශයේ තමයි ඒම කට්ටියක් ඉන්නේ එහෙනම් කුළුඳුල් දරුවා ඒකාන්ත වශයෙන්ම හිමාලයට යන්න ඕනේ එයා තාපසයෙක් වෙන්න ඕනේ, පැවිදි ජීවිතයට යන්න ඕනේ. එහෙනම් සංന്യാස ධර්මයේ තුල යන්න ඉන්න දරුවා බඩේ ඉන්නකොට මේගොල්ලෝ දන්නවා නැකත් වලින් මේ ඉපදෙන්න යන්නේ තාපසයෙක්. මෙයා ඒකාන්ත වශයෙන්ම සිල් රකින්න කෙනෙක්. එහෙනම් කුළුඳුල් දරුවා අපට අයිති නෑ. එයා ලෝකෙට අයිති. ಗುಣධර්ම පුරන්න තපස්වරුන්ට අයිති. එහෙනම් මාස 3-4 වෙනකොට එක නැකත් දවසක් බලලා ඒ ඍෂිවරු ඉන්න තැනක් එහෙම නැත්නම් ඒ ආගම් ධර්ම උගන්වන ඒ ශ්‍රේෂ්ඨ ආචාර්යින් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ දරුවා බඩේදි කැප කරනවා කොහොමද කැප කරන්නේ පක්ෂියෝ දෙන්නෙක් අරගෙන ගිහිල්ලා ඒ පක්ෂියෝ දෙන්න ආචාර්ය ළඟට ගෙනිල්ලා කියනවා මේ පක්ෂියා කූඩු වෙලා ඉන්නවා මේ කූඩුවේ ඉන්න පක්ෂියා හැමදාම ඉරගත වෙලා එයා යම්කිසි සීමා සහිතව පටුව ඉන්නවා නිදාස සීමා සහිතයි මේ පක්ෂියා ඔබ වහන්සේ ඉදිරියේ අපි නිදාස් කරලා අරිනවායි කියලා දොර විවෘත කරාම බොහොම සන්තෝෂෙන් නිදාස් වෙනවා. ඒ වගේම කියනවා මේ කුසේ ඉන්න දරුවා මාස 10 වෙනකොට නිදාස් වෙලා මේ කූඩුවෙන් එළියට එනවා. මේ සතා අපි හිමාලයට නිදාස් කරනවා. මේ මිනිස් ජීවියා අපි මේ පටු සීමාවෙන් අපි නිදාස් කරනවා. ලෞකික ජීවිතයෙන් මෙයව අයින් කරනවා. අර නිදාස් පක්ෂියා මේ ලෝකේ සන්තෝෂයෙන් ඉනා වෙලා නිදාසේ ගියා වාගේ මේ ලෝකේ සියලුම කෙලෙස් ධර්මයන් නිදාස් කරලා මෙයත් නිදාසේ ඉන්න කෙනෙක් ඇටියට අපි පත් කරනවා මේ දරුවා කිසිම හේතුවක් මත ජීවිතේ නවත්ත ගන්නෙ නැහැ මේ කුළුඳුල් දරුවා නැවත සසරට අපි එකතු කරන්න මෙයා සසරෙන් එතර කරන්න තපස් ජීවිතයට තාපසයෙක් වශයෙන් අපි එකතු කරනවා කියලා දూరుලා පොරොන්දු වෙනවා බලන්න මේගොල්ලොත් අර දෙවිවරු වාගේ තමයි ලැබෙන්න කලින්ම ඒගොල්ලෝ පොරොන්දු වෙනවා. එහෙනම් මේ කුසේ ඉන්න දරුවාට සලකන්නේ කොහමද තපස්වර වශයෙන්? දරුවෙක් පිළිසිඳ ගත්තාම ඒ කුලවල ඉන්න මාතාව දරුවා බී කරනකන් එයා තමෝ ආහාරවත් රජෝ ආහාරවත් ගන්නෙ නෑ. මොකද්ද? මේ අලජාති ගන්න ඇතුළේ ඉන්න තාපසයාට මන්දමානසිකත්වයේ තීන මිද්දය දෙන්න පුළුවන්. එයා භාවනා යෝගියෙන් ඵල ලබන්න ධාන වලට යන්න ගොඩාක් ප්‍රමාද වෙලා දුක් විඳින්න පුළුවන්. ඒ තාපසයාට දුක දීලා බෑ. එහෙනම් ධාන්‍ය වර්ග, ඇට වර්ග, පලා වර්ග, කොළ වර්ග මේවා විතරයි ගන්නේ දරුවා ප්‍රසූත වෙනකන්. ඇයි ඒ තාපසයාට තපස් ආහාර දෙන්න ඕනේ. ඒ තාපසයාගේ කය තපසෙන් පුරවන්න ඕනේ. තපස් කයක් පූජා කිරීමේ ආනිසංස ලැබෙන්න ඕනේ කියලා ඒ අම්මා ගොඩාක් පත්තියන් ආහාර ගන්නවා ඖෂධ ආහාර ගන්නවා. එහෙනම් මේ මොලේ හොඳට වර්ධනය වෙන ගොටුකොළ එළඟි තෙල් වලින් මලවල කනවා. ගොඩාක් තැන්වලදී ලුණු ඇඹුල් ගන්නෙ නෑ. ඇයි? ලුණු ඇඹුල් දැනගත්තාම මේ තාපසයා ලුණු ඇඹුල් හොයාගෙන යන්න පුරුදු වෙනවා. යන ගෙවල් වල ඉන්න ගී කට්ටියට බැඳෙන්න පුළුවන්. තපස් ජීවිතේ නැති වෙන්න පුළුවන්. හිමාලයේ තපස් වලට ඕම වෙලා තියෙන බව ඒගොල්ලෝ දන්නවා. එහෙනම් ලුණු ඇඹුල් නැති, රසක් නැති කෑම කාලා මේ ලෝකේ කිසිම රසයක් නැහැ. මේ ලෝකේ කිසිම ගුණයක් නැහැ. හැමදේම අනිත්‍යයි. හැමදේම රස විරහිතයි. මේ ලෝකේ සැබෑම දේ දුක නිවීම කියන එක පොඩි කාලේ ඉඳලා ආහාර පාන වලින් මෙයාට බණව ගන්නනවා. එහෙනම් බලන්න මේ දෙවිවරු දෙන ධර්මය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. මේ දෙවිවරු කියනවා අපට ලැබෙන්න කලින් නූපන් කුසලයේ දන් දෙන්න. අපට දෙන දෙයක් ඔබ වහන්සේ තීරණය කළා නම් අපට දෙන්න කලින්ම අර කට්ටියට දෙන්න කියලා ඒ කටේ පූජා කරලා ඉවරයි. එහෙනම් දෙවිවරු තවත් ශ්‍රේෂ්ඨයි. බලන්න දෙවිවරු ඇවිල්ලා කොච්චර යටාත්පාත් වෙනවද? තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා අනුකම්පං උපාදාය තථාගතයන් වහන්සේ අපට අනුකම්පාවෙන් මංගල කාරණා කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේට අපි කෙරේ අනුකම්පාවක් තියෙනවා නම් කරුණාකාරණා කීපයක් පාදලා දෙන්න මේ බගහපත්කම මංගල කාරණාවක් නෙමෙයිද එහෙනම් අපගේ ජීවිතවල අපි ඉල්ලන යාචකයෝ වශයෙන් යන්න පිණ්ඩපාත යන්න මේක ශ්‍රේෂ්ඨ ගුණාධර්මයක් බගාපත් වීම එහෙනම් අපි ගියක් ගියක් ගාන ගින් බගාපත් වෙලා හිටගෙන හිටියාම අපට දාහනේ හම්බෙනවා අපි චණ්ඩියෙක් වාගේ මරවරෙක් වාගේ ඉටගත්තාම මේ ශ්‍රමණයාගේ දුස්සීලභාවයේ ඒ චරිතවලින් ඉට ගන්න ක්‍රමෙන් පේනවා කියලා මොකවත් දෙන්නේ එහෙනම් මේ ලෝකයේ අන්ත අසරණ වුණා කෙලෙස් වලින් අපි ගොඩාක් පීඩිත වුණා අකුසල කර්ම වලින් එහෙනම් අපේ ජීවිතය ගොඩාක් දුකින් පිරුණා මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අපි ඒවා යටත් පහත් කමින් තේරුම් අරගෙන බගාපත් වෙලා මන්තරන් අන්ත අසරණෙක් නෑ කියලා පාරේ අයින් වෙලා අපි මේසරේ ගණන් ගමන් කරනවා කිසිම කෙනෙකුට ඉන්සාවක් පීඩාවක් වේදනාවක් දෙන්නේ නෑ වටපිට බලන්නේ නෑ කතා කරන්නේ නෑ මේ අහිංසකකම දැනෙනකොට මිනිසුන්ට බඩ කපලා බොක්කේ තියෙන බත් පූජා කරන්න හිතෙනවා. එහෙනම් බලන්න මේගොල්ලන්ගේ යටාත්පාත්කම කොච්චර ශ්‍රේෂ්ඨ මංගල කරුණක්ද අද මේ ලෝක සසර දුක නිවා ගන්න. ඒ විතරක් නෙමෙයි මේ දෙවිවරුන්ගේ කීකරුකම බලන්න භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අනුකම්පාවෙන් දේශනා කරන්න කියලා මේ අය තථාගතයන් වහන්සේ ඉදිරියේ කීකරුකම වෙනවා එහෙනම් අද ගෙවල් වල ගිහින් බලනකොට දරුවා පොඩි කාලේ කියන හැම දෙයක්ම ආනවා. ලොකු වෙලා කියන අනේ තාත්තට ඕවා තේරෙන්නේ නැහැ. එහෙනම් කාටද මේවා තේරෙන්නේ? තේරෙන කෙනෙකුත් නැහැ. එහෙනම් අම්මට ඕවා තේරෙන්නේ නැහැ. එහෙනම් දරුවා තමයි දැන් අම්මට තාත්තට උගන්වන්නේ. ඇයි මේ කිරිබොණ්ඩ බැරි කාලේ මල මුත්‍රා හොදන්න බැරි කාලේ මේ දරුවට කියන්න තිබුණානේ අනේ අම්මට තාත්තට තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් එදා කිව්වේ නැහැ. එදා එයා පිළිගත්තා දෙමව්පියන්ට මේවා තේරෙන බව. හැබැයි අද පිළිගන්න කැමති නැහැ. අද කියනවා අම්මට තාත්තට තේරෙන්නේ නැහැ. මටනේ තේරෙන්නේ ඔක්කොම. එහෙනම් එයාගේ ජීවිතය තීරණය කරනවා. එයාගේ ස්වාමිපුරුෂයා භාර්යාව එයා තෝරගන්නවා. එයාගේ අනාගතය එයා කරන්න ඕන රස්සාව එයා තෝරගන්නවා. එයාගේ ඥාති මිත්‍රාදියෝ යාළුවෝ එයා තෝරගන්නවා. එයාගේ ජීවිතය එයා විසින් සකස ගන්නවා. එයා කාගින්වත් උපදෙස් ගන්නෙ නැහැ. බලන්න ගියාම තේරෙනවා අර ජාතක කතා පොත්වංශයේවල අනුවන වෙලඳා අර රාක්ෂිකයන්ට බෛරවයන්ට කොටු වෙලා විනාශ වුණා වාගේ මේ දරුවා කෙලස් මාරයන්ට කොටු වෙලා විනාශ වෙලා යනවා. එහෙනම් මේ කීකරුකම අපගේ ජීවිතේ රැකගන්න මොනතරම් වටිනා ගුණධර්මයක්ද මංගල කාරණාවක්ද? බලන්න දෙවිවරු එතනට ඇවිල්ලා අත්දැරීම පුරුදු කරනවා. දෙවිවරු කියනවා මේ ලෝකේ ලැබුණට පස්සේ අත්හරින්න අමාරුයි. ඇයි? අඹුව ලස්සනයි, ස්වාම් පුරුෂයා ලස්සනයි, ඉපදිච්ච දරුවා හරි ලස්සනයි. එදා තථාගතයන් වහන්සේ බෝධිසත්වයෙක්ලා ඉන්නකොටත් ওই ප්‍රශ්න තිබුණා. රම්‍ය සුරම්‍ය සුබ ලස්සනයි. ඒ නිසා උන්වහන්සේ සෑහෙන කාලයක් ඒක ජීවත් වුණා. පසුව උන්වහන්සේට තේරුණා මේ හැම දෙයක්ම හම්බුණාට පස්සේ අත්හරින්න බෑ. ඒ වටිනාකම් දැකලා ඉවරයි. බැඳිලා ඉවරයි. මේ උරතල් භාවයට සෙනෙහසට අපි අවු වෙලා ඉවරයි. එහෙනම් අම්බෙන්ඩ කලින් අත්තරින එක තමයි ශ්‍රේෂ්ඨ අත්තරීම බැඳිලා නැහැ. වටිනාකම දන්නේ නැහැ. ගඳ සුවඳ දැනිලා නැහැ. එහෙනම් අම්බෙන්ඩ කලින් අත්තරින්නේ කොහමද කියන එක එදා මාබෝසතන වහන්සේ තේරුම් අරගෙන රාහුල කුමාරයා අම්බුණා කියලා දැනගත්ත ගමම්ම ගෙදරින් පිටත් වෙනවා වඩාගෙන උරතල් කරන්න ගියාම සිපගන්න ගියාම බැඳෙනවා සෙනෙහසින් මත් වෙනවා කවදාවත් ජී ජීවිතේ අත්හරින්න බෑ. එහෙනම් මේ දෙවිවරුත් මේක දන්නවා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ මංගල සූත්‍රය අභිධර්මයෙන් කිව්වාම අපි ලෝභ වෙනවා. අපි වෙනුවෙන් දේශනා කරපු එකක් කියලා අපි අවු වෙනවා, අපි බැඳෙනවා. පස්සේ මේක දන් දෙන්න ඉතින් නැති වෙන්න පුළුවන්. අපි අවු වෙලා තථාගතයන් වහන්සේ අපි අසරණ කරන්න එපා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට අනුකම්පා කරන්න දෙන්න කලින් අපි අත්හරින්න කැමැති. එතකොට අත්හැරියාම මේක මොන වටිනාකමකින් යුක්ත වුණත් අපට අනතුරක් වෙන්නේ නැහැ. ඇයි අත්හැරලා ඉවරයි, අවුලා නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ ඒ නිසා ලැබෙන්නත් කලින් මේ කට්ටිය අත්හරිනවා. එහෙනම් අපගේ ජීවිතවල තරුණ කාලයේදී විවාහය හම්බෙන්න කලින් අත්හරින්න, ගෙවල් හදන්න කලින් අත්හරින්න, දෙමව්පියන්ගේ වස්තු අපට ලැබෙන්න කලින් අත්හරින්න රැකියාවට යන්න කලින් හම්බෙන්න තියෙන රැකියාව අත්හරින්න අපට ඥාතියෝ මිත්‍රයෝ හම්බෙන්න කලින් අත්හරින්න එහෙනම් මාමංගල සූත්‍රයේ බලන්න අම්බෙන්ඩ කලින් අත්තරින කෙනා ශ්‍රේෂ්ඨයි. එයා මේ ලෝකේ බැඳිලා, ගුටි කාලා, දුක් විඳලා, අඬලා, වැළපිලා නෙමෙයි අත්තරින්නේ. එයා මේ මොකවත් දන්නේ ලැබෙන්න තියෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව ලැබෙන්න කලින් අත්තරිනවා නම් එයා මොනතරම් ශ්‍රේෂ්ඨයෙක්ද? බලන්න මේ ලෝකයේ මේ මෛත්‍රී කියන එක මොකද්ද කියන එක මේ දෙවිවරු අපට මංගල කරුණක් වශයෙන් කියනවා. එහෙනම් මේ ලෝකයේ අපි මිනිසුන්ට අනුකම්පා කරන්නේ අපි වෙනුවෙන් අපි අනුකම්පා කරන්නේ එහෙනම් අපි වෙනුවෙන් අපි අනුකම්පා කරනවා කියලා කියන්නේ අනුන්ට අනුකම්පා කිරීම. එහෙනම් මෛත්‍රී භාවනාව කොහොමද සැකසලා තියෙන්නේ? සියලු සත්වයෝ ලෝසුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින් සැනසෙත්වා. අපට මොනවද අවශ්‍ය අපි ඒ දේ අනිත් අයට දන් දෙන්න ඕනේ අනිත් අයට මොනවද දෙන්නේ ඒක නේද අපට ලැබෙන්නේ එහෙනම් අනිත් අයගේ නිවනට මංගල කාරණාව දෙන්නයි කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේට තේරුණා මේ කට්ටිය මෛත්‍රියෙන් පරිපූර්ණයි මේගොල්ලෝ මෛත්‍රී භාවනාව වඩනවා Tamanට ලැබෙන්න අවශ්‍ය දේ අනිත් අයට පූජා කළාම ඒක Tamanට ලැබෙනවා ඒකයි අනිත් අයට දුක් දුන්නාම අපට දුක ලැබෙනවා අනිත් අයගේ දේවල් පැහැරගත්තාම අපේ දේවල් පැහැර ගැනෙනවා. එහෙනම් අනිත් අයට බොරු කිව්වාම හැම තැනම අපට බොරු ඇයෙනවා. සත්‍ය ධර්මයේ ඇයෙන්නේ නැහැ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව අපට අම්බ වෙන්නේ නැහැ. එහෙනම් කල්පනා කරලා බලන්න මේ මෛත්‍රිය කියන පාරමිතාව මොනතරම් ලස්සනට ඒගොල්ලෝ කළාද කියලා. ඒ විතරක් නෙමෙයි මේ දෙවිවරු සූදානම් වුණා කාලේන ධම්ම සාකච්ඡා කරන්න. එහෙනම් ඒ දෙවිවරුන්ට තියෙන ප්‍රශ්නයක් අපට මේ මංගල කරුණු පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් මේක තමයි මංගල කරුණු කියලා ඒගොල්ලෝ තීරණයට ආවේ නැහැ. දේව සභාව කැඳවලා ඒගොල්ලෝ සාකච්ඡා කළා. මොකද්ද මංගල කාරණාව? මොකද්ද මේක තුළ තියෙන නිවන් පණිවිඩය කියලා සාකච්ඡා කරලා ඒගොල්ලෝ තීරණයකට ආවා. මේ මේ කරුණු තමයි මංගල කරුණු. නමුත් මේ මංගල කරුණු මේ සේරම අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන කාල තුනකින්ම මංගල කරුණ දන්න උත්තමයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඒ උතුමාණන්ට වැඳලා මේක ආගම ඒ තමයි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ ජීවමාන වැඩ කරනවා අපි යමු කියලා බලන්න මේ කාලේන ධම්ම සාකච්ඡාවේ ප්‍රතිඵලය නිර්වාණ ධර්ම පණිවිඩය බවට පත් වුණා එහෙනම් අපගේ ජීවිතය තුළ අපි යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම සංඝ සභාව ගැඳවලා අපි සාකච්ඡා කරනවා නම් එදා ඒ ශ්‍රේෂ්ඨ දෙවිවරු හතර තිබිච්ච ಗುಣධර්ම අපි ළඟ තියෙනව නේද? එහෙනම් තමාට තේරෙන දේ තීරණය කරන්න මේක තමයි මංගල කාරණාව හැමෝම පිළිපදින්න ඕනේ කියලා එහෙම උඩඟුවෙන් තීරණය කරන්න ඒ කාරණාව සභාව ඉදිරියේ තබලා මහා සංඝ රත්නයේ මේකට කරුණ කියන්න මහා සංඝ රත්නය මේකට කාරණා ඉදිරිපත් කරන්න කිව්වාම විවිධාකාර ප්‍රඥා මට්ටම් වලට ගෝචර වෙන විවිධාකාර කරුණු එලි දක්වනවා. ඒ සේරම ටික අරගෙන සාරාංශ කරලා වඩාත්ම සුදුසු තීරණයකට එනවා. බලන්න එදා දෙවිවරු දිව්‍ය ලෝකේ කරපු ඒ කාර්යය අද මාපොළවේ ශාසනය සිද්ධ වෙලා මේක තමයි ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ආර්ය සංඝ සභාව කියලා කියන්නේ. එහෙනම් දෙවිවරු අන්තිම තීරණය වශයෙන් ගත්තේ භාග්‍යතුන් වහන්සේ මොනවද කියන්නේ? ඒක තමයි අවසාන තීරණය. ඒ සාකච්ඡාව අපි ආගමු. එහෙනම් සංඝ සභාවට යම්කිසි කාරණාවක් ගැටලුවක් ඉදිරිපත් කරලා සියලෝම සංඝයාගෙන් සාකච්ඡා කරලා අපි තීරණයකට එනවා. ඒ තීරණය මොනවද තීරණය? භාග්‍යතුන් වහන්සේ විනය පිටකයෙන් මේ සම්බන්ධයෙන් මොනවද කියලා තියෙන්නේ? සූත්‍ර පිටකයෙන් මේ කාරණාවට මොනවද දීලා තියෙන උත්තරය කියලා බලලා ඒක තමයි අපේ අවසාන උත්තරය කියලා තීරණය කරනවා. එදා මාමංගල සූත්‍රයේ පළවෙනි ගාථාය වෙච්ච සෑම සිදුවීමක්ම අද ප්‍රායෝගිකව අපි අතර සිද්ධ වෙලා එහෙනම් අද හිඳලා අපිත් මේ ಗುಣධර්මය මංගල කාරණාවක් කරගමු. අපි අතර මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් පැවැත්මට ප්‍රශ්නයක් තියෙනවා නම් නිර්වාණ ධර්ම මාර්ගය තුල ලෝකෝත්තර ගැටලුවක් තියෙනවා නම් අපි අවස බුදුන් වැඳලා ධම්සභා මණ්ඩපය තුල අපි මේක ඉදිරිපත් කරමු මේම ගැටලුවක් තියෙනවා කියලා තම තමන් වඩපු ಗುಣධර්ම වලට අනුව සීලයට අනුව ප්‍රඥාවට ගෝචර වෙන මට්ටම් වලට අනුව নানা ප්‍රකාර කරුණු ඉදිරිපත් වෙලා හැමෝම ඒ කරුණ වලින් දැනුවත් වෙලා අවසාන තීරණය තමයි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේකේ අතීතය වර්තමානයේ අනාගතය දන්නාසේක උන්වහන්සේ තරම් මේකට විසඳුම් කිසිම කෙනෙක් නොදන්නාසේක එහෙනම් ඒ මා සම්මා සම්බුද්ධ ඥාණයෙන් දෙනු ලබන පිළිතුර තමයි මේකට අවසාන පිළිතුර විනය මොනවද කියලා තියෙන්නේ සූත්‍රය මොනවද කියලා තියෙන්නේ අභිධර්මයේ මොනවද කියලා තියෙන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාවේ අවසාන පිළිතුර භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර බවට පත් කරනවා දෙවිවරු සාදුකාර දෙනවා අන්න 2600ක් වෙලා ආයි මහමංගල සූත්‍රයේ පටන් අරන් දෙවිවරු නෙමෙයි පටන් අරන් තින්නේ සංඝයා සංඝයා අපිවත් පරද්දගෙන නැවත මහමංගල සූත්‍රයේ පළවෙනි ගාතාව පොළවේ ලැබෙනවා හැම තැනම දෙවියෝ දෙවියෝ වාගේ මිනිස්සු වගේක් ඇවිල්ලා මාන වෙලා ඒ කට්ටිය හැමදාම බුදුන් වැඳලා විහාරස්ථානයේ සංඝ සභාව මැද ප්‍රශ්න ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා අවසාන තීරණයක් අරගෙන ඒගොල්ල බුදුහාඳුර ඉදිරියේ තීරණේ තියලා ත්‍රිපිටකයට අනුව ඒක විසඳ ගන්නවා. බලන්න අපි එදා කරපු දේ 2600කට කලින් අපි මේ දිව්‍ය ලෝකේ කරපු සිද්ධිය අද මාපොළවේ ප්‍රායෝගිකව පේන්න තියෙනවා. ඒගොල්ලෝ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළා කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ත්‍රිපිටක ආනුසාරයෙන් උත්තර සපයනවා නම් සූත්‍ර ධර්ම විනය ධර්මයට අනුව කටයුතු වල කරනවා නම් ඒගොල්ලෝ මේ ලෝකේ ආර්ය සංඝයා කිනට එකම සාක්ෂිය අන්න නැවත මේ ලෝකේ ධර්මයේ ඉපදෙලා එහෙනම් මේ පටන් ගත්ත අයගොල්ලෝ මාමංගල සූත්‍රයේ පළවෙනි ගාතාව ඉතුරු ගාථා ටික ඒකාන්ත වශයෙන්ම නැවත ඇයෙනවා හැමතැනින්ම ඇයෙනවා ධර්මයේ දැනටම ගැබ් අරගෙන ඉවරයි ඉපදිලා ඉවරයි එහෙනම් මේ ධර්මයේ හැමතැනම පැතිරෙන කාලයේ අත ළඟයි කියලා එහෙනම් බලන්න ඒ දෙවිවරු එදා ඒ අපට උගන්වපු මාමංගල සූත්‍රයේ ශ්‍රේෂ්ඨ මංගල ගුණධර්ම එහෙනම් අපේ ජීවිතවල අපට ඇලීම් තියෙනවා එහෙනම් මේ දෙවිවරු උගන්වනවා ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහමද කියලා. එහෙනම් අපට ලැබෙන දේ අපි බලාපොරොත්තු අයින් කළාම ඇලීමෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. මේක මංගල කාරණාවක් නෙමෙයිද? එහෙනම් මාමංගල සූත්‍රය දේශනා කරනකොට මේක සාදුකාර දෙදී ශ්‍රවණය කරනකොට අපි මේකට ඇලෙනවා. එහෙනම් දෙයියෝ දන්නවා ඇලෙන්නේ මේක අපට කියන නිසානේ. එහෙනම් මේක කියන්නේ අර කට්ටිය කියලා බලාපොරොත්තු අයින් කළාම බලාපොරොත්තු නැති තැන ඇලීමක් නැහැ. දෙවිවරු අපට ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහමද කියන එක පිළිබඳව විශාල මාමංගල කරුණක් මෙතන ඉදිරිපත් කරනවා. එහෙනම් මේ මංගල කාරණාව අපගේ ජීවිතවලට ගොඩාක් ශ්‍රේෂ්ඨ ගුණධර්මයක්. අපි මේක මගේ අපේ කියලා බලාපොරොත්තු තියනවා නම් අපි ඒකට ඇලෙනවා. කවුරු කෙනෙක් මේක ගත්තොත් අපට द्वේෂය ඇති වෙනවා. කල්පනා කරලා බලන්න දෙවිවරු තමයි අපට උගන්වන්නේ මාමංගල සූත්‍රයේ මංගල පළවෙනි නැකත් කාරණාව. එහෙනම් මේ ලෝකයේ ගනුදෙනු කරන සේරම කාරණාවල් ඇලෙන්නේ නැතුව කරන්න ඇලෙන්නේ නැතුව අපි හිටියාම බලාපොරොත්තු නැතුව හිටියාම අපි දුක නිවා ගන්න පුළුවන් ඒ වගේම තමයි Tamange දෙයක් කිව්වාම අපි ගැටෙනවා දෙයියෝ කියනවා බලාපොරොත්තු නිසා නේද ගැටෙන්නේ එහෙනම් ඇලුනේත් බලාපොරොත්තු නිසා එහෙනම් ගැටෙනවා නම් තවත් බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු අයින් කරලා මේක ශ්‍රවණය කරන්න. බලාපොරොත්තු අයින් කරලා මේක පරිභෝජනය කරන්න. බලාපොරොත්තු අයින් කරලා මේ කාර්යයේ නිරත වෙන්න. එහෙම වුණොත් කවදාවත් ගැටෙන්නේ නැහැ. ඇලීම ගැටීම මොකද්ද කියන එක දෙවිවරු මේ පළවෙනි ගාථාව තුළින් අපට දේශනා කරනවා. එහෙනම් මාමංගල කරුණු මේ තරම් මේ කාරණාවේ අන්තර්ගත වෙලා තියෙනවා නම් අපි මේක වායුව මට්ටමින් තේජෝ මට්ටමින් ආකාශ මට්ටමින් මේකේ මංගල කරුණු ගවේෂණය කරන්න ගත්තොත් මේක තරම් මංගල කරුණු තියෙන තවත් ගාතාවක් කොහෙවත් මේ ලෝකේ නැහැ. එනම් බෞදේවා manussාච මංගලානි අචින්තයොන් ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමන් කියනකොට සාදුකාර දෙනවා දෙවිවරු ඒගොල්ලෝ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි දෙවිවරුන්ටත් රාත් වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එහෙනම් දෙවිවරු මාර්ගඵල වලටපත් වෙනවා මේක ඉදිරිපත් කරනකොට. එහෙනම් බලන්න මේ මංගල කරුණවල තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ගුණාංගය මේගොල්ල තුල තියෙනවා. සාකච්ඡා කිරීමේ ගුණාංග මේගොල්ල තුල තියෙනවා. එහෙනම් මේගොල්ල කොච්චර කරුණු ඉදිරිපත් කළත් ඒ කරුණු වලට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එහෙනම් ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න මංගල කාරණාව තියෙනවා. මේගොල්ලෝ මේ කරුණ වල තියෙන බාලකම් බලලා මේවල උත්තරීතරභාවය පරිපූර්ණභාවය නැහැ කියලා එකක්වත් ආශ්‍රය කළේ නැහැ. එහෙනම් ශ්‍රේෂ්ඨ පරිපූර්ණ කරුණු දන්න තථාගතයන් වහන්සේ ළඟට ආවා. එහෙනම් පඬිතිව ආශ්‍රය කරන්නේ කොහොමද කියන එකත් ඒගොල්ලෝ අපට කියනවා. එහෙනම් මේ සෑම කාරණාවක්ම මේ කරුණු ලක්ෂ ගණන් අන්තර්ගත වෙච්ච සූත්‍රයේ සෑම කාරණාවක්ම මේ බෞද්ධේවා manussාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රෝයි මංගල මුත්තමන් තුලින් දේශනා කරලා ඉවරයි එහෙනම් මේ ගාථාව තුළ බලන්න ඒ පින්වතුන් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඒගොල්ලෝ එකත් පසක ඉන්නවා වැඩිහිටි දෙයියා තමයි ඉස්සරහටම ගිහිල්ලා සුදුසුම දෙයියා තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. අද සමාජයේ ප්‍රශ්නයක් ඇති වුණාම පෙළපාලි යනවා, කොඩි අල්ලාගෙන යනවා, වාහනවලට යන්න විදියක් නැහැ. බෞද්ධ රටවල් විනාශ වෙලා රජයට ඒගොල්ලන්ගේ කටයුතු කරන්න බෑ. මහා මාර්ග අවෛරකම් නිසා කොච්චර ලෙඩ රෝග තියෙන මිනිස්සු අතරමං වල අපාසල මාපාරේ මැරෙනවද? තමන්ගේ අම්මා තාත්තා බේත් ගන්න බැරුව බස්වල ඉටගෙන ඉන්නවා. ඉස්කෝලේ යන්න බැරුව දරුවා අතරමං වෙලා මාමංගල සූත්‍රයේ අඩුව නේද මේ තියෙන්නේ? එහෙනම් කොච්චර දෙවිවරු කෝටි ගානකට ප්‍රශ්න තිබුණත් එක දෙවියෙක් ගිහලා ප්‍රශ්නය ඉදිරිපත් කරලා උත්තරේ ලබාගෙන අනිත් කටේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ මේකයි සාදුකාර දීලා පිළි අරගෙන පිටත් වෙනවා එහෙනම් අද අපට ප්‍රශ්නයක් ඇති වෙනකොට පෙළපාලි යන්න නෙමෙයි තියෙන්නේ. හොඳටම ප්‍රශ්නේ තේරෙන කෙනා අදාළ නිලධාරියාට ගින් ප්‍රශ්නේ ඉදිරිපත් කරලා උත්තරේ අරගෙන ඒ කට්ටියට කියන ප්‍රශ්නෙට උත්තරේ මේකයි තම තමන් ගෙවල් බලා පිටත් වෙන්න කියලා. එහෙනම් මේම ප්‍රශ්නයක් තිබුණ බව, මේම කැළඹිල්ලක් තිබුණ බව ලෝකේ කවුරුත් දැනගන්න ප්‍රශ්නේ ඇති වෙච්ච බවක් දන්න, විසඳිච්ච බවක් දන්න. එහෙනම් මේ ලෝකේ සාමේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඒ මංගල කාරණාව මේකේ අන්තර්ගතයි නේද? එහෙනම් මේ බෞද්ධේවා මනුස්සාච තුල මේ දෙවිවරුන්ගේ චර්යාව තුළින් සාමෙන් ජීවත් වෙන්නේ කොහමද? නිදාස සමරන්නේ කොහමද? මිනිසුන්ට ගැටලු ඇති නොකර කොහමද සංසුන්ව ජීවත් වෙන්නේ කියන මංගල කරුණු ටික ඒගොල්ලෝ දේශනා කරනවා. එහෙනම් දේශපාලනය කරන්න මේ මංගල සූත්‍රය මොනතරම් ලස්සනද? රටේ කිසිම කෙනෙක් කැළඹෙන්නේ කොඩි අල්ලාගෙන පාර යන්නේ කිසිම කෙනෙකුට වැඩ වර්ධනය කරන්න අවශ්‍ය නැහැ. ඇයි එක්කෙනෙක් තමයි යන්න ඕනේ ප්‍රශ්නේ අරගෙන උත්තරය ලබාගෙන ඇවිල්ලා ඒ උත්තරේ හැමෝටම බෙදලා දුන්නාම ප්‍රශ්නේ निराකරණය වෙනවා. එහෙනම් මේ මාමංගල සූත්‍රයේ රටා ගන්න පුළුවන්, වැසියෝ හදන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ මංගල සූත්‍රයේ මොනවද කරන්න බැරි කියලා බලනකොට මේ ලෝකයේ තියෙන සෑම මංගල කාරණාවක්ම දෙවිවරු එකත් පසක ඇවිල්ලා ඉට ගන්නකොටම මේ ලෝකෙට කියලා ඉවරයි. එහෙනම් වැඩිහිටියා ඉස්සරහා ඉන්නවා මහේසාක්‍ය. එහෙනම් බාලයා පිටිපස්සෙන් ඉන්නවා. එහෙනම් බාලයෝ වැඩිහිටියෝ පරාජය කරගෙන ගියේ නෑ. අද අම්මා තාත්තා කූඩු කරලා ඉන්නේ අපිට අහන්න ලැබෙනවා. අම්මා තාත්තා අසරණ වෙලා පිටිපස්සේ මඩුවක ඉන්නවා. අම්මා තාත්තා අසරණ වෙලා අද ලෝකේ අනාථ මඩම් වල වැඩිහිටි නිවාසවල ඉන්නවා. කල්පනා කරලා බලන්න බාලයෝ පඬිතියෝ වෙලා. එහෙනම් මේ බාලයෝ පඬිතියෝ වෙලා තමන් දන්න පඬිතකමක් නැතුව මේ බාල කට්ටිය තමන් මූලාසනේ හරගත්තාම අර වැඩිහිටියන්ට අසාධාරණයක් වෙලා අකටයුත්තක් වෙලා දෙවිවරු නිතරම කියනවා මේ වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ ශ්‍රේෂ්ඨයන්ට ගරු කරන්න ඕනේ උත්තමයන්ට নমස්කාර කරන්න ඕනේ එනම් අයසාක්‍ය දෙවිවරුන්ට ඉදිරියට යන්න දීලා අල්පේසාක්‍ය දෙවිවරු පිටිපස්සෙන් එකත් පසක ඉට ගන්නවා මොකද්ද මේගොල්ලෝ මේ එකත් පසක ඉටගෙන අපිට කියන්නේ ගාරවෝච නිවාතෝච ගරු කර යුත්තන්ට ගරු කරන්න ගොඩාක් කුසල් කළා ගොඩාක් පිං කළා. ධර්මානුකූලව අඩුපාඩු හදාගෙන සීලානුකූල විචපු බෝධිසත්වරු තමයි මේ මහේසාක්‍ය සාදු සාදු ඕගොල්ලෝ අපට වඩා ಗುಣධර්ම වැඩුවා ඉදිරියට යන්න ගරු කළ යුත්තන්ට ගරු කරනවා අපිට පන්සිල් හරියට රැක ගන්න බැරි වුණා කුසල්පින් හරියට කළේ නැහැ බොහොම අමාරුවෙන් 99.9 න් බේරිලා දිව්‍ය ලෝකේ ඇවිල්ලා අල්පේසාක්‍ය උනේ එහෙනම් අපි ගරු නොලබ යුතු තැනත්තන් එහෙනම් ඕගොල්ලෝ ඉදිරියට යන්න ඕගොල්ලෝ ගරු කළ යුතු තැනත්තන් එහෙනම් මේගොල්ලෝ අර කට්ටියට ගරු කරලා එකත් පසක කට පියාගෙන ආගෙන ඉන්නවා බලන්න කාලේන ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොහොමද කියන එක අල්පේසාක්‍යවරු අපට කියලා දෙනවා. එහෙනම් සෑම නිවසක් තුළම සෑම දරුවෙක්ම දෙමව්පියෝ ඉදිරියේ අනේ දෙමව්පිය අපට වඩා ශ්‍රේෂ්ඨයි ගරුකල යුත්තන් දෙමව්පියෝ කියලා කටපියාගෙන ආගෙන ඉන්නවා නම් අද පෞල් ජීවිතවල අවුල් ඇති වෙන්නේ නැහැ. අද උසාවි බන්ධනාගාර පොලිසිය ඕන්නේ නඩු තීන්දුව ඕන්නේ ආඥා 50 කිසිම දෙයක් අනුමත කරන්න අවශ්‍ය නැහැ. ඇයි මේ ලෝකයේ කිසිම තැනක ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එහෙනම් දරුවෝ දෙමව්පියන්ත් එක්ක තර්ක කරන්න ගියාම වාද කරන්න ගියාම දෙමව්පියොත් එක්ක එකට එක කතා කරන්න ගියාම තමන්ගේ බාලකම අර ගරු කරයුත්තන්ගේ ගරුත්වය ගැන අවබෝධ නැති වුනාම අම්මා තාත්තා පුතාලා දුවලා ගාගෙන ඔලුපලා ගන්නව නේද පුතාගේ අතින් තාත්තා මැරෙනවා දුවගේ අතින් අම්මා මැරෙනවා දෙමව්පියන්ගේ අතින් පුත්තු මැරෙනවා බලන්න පින්වත්නි අද මේ ලෝකේ තියෙන ප්‍රශ්නය කොච්චර සංකීර්ණද අසේවනාච බාලාණන් කියලා කියන්නේ අපි බාලයෝ ආශ්‍රය කරලා එහෙනම් මේ පළවෙනි ගාථා රත්නය තුලින් ඊළඟ මංගල කාරණා 38ක් නෙමෙයි ලක්ෂයම ඒගොල්ලෝ කියලා ඉවරයි. එහෙනම් අපගේ ජීවිතවල උපසම්පදා ස්වාමින් වහන්සේලාට අපි ගරු කරන්න ඕනේ ගරු කර යුත්තන්ට ගරු කරන්න ඕනේ පිදිය යුත්තන්ට පුදන්න ඕනේ එහෙනම් අපගේ ජීවිතයේ තුල මේ මංගල කරුණු කවුද කිව්වේ තථාගතයන් වහන්සේ නෙමෙයි මේ දෙවිවරු කල්ැතුව සියලෝම මංගල කරුණු ටික කිව්වා සම්මා සම්බුද්ධ ඥාණයෙන් උන්වහන්සේ කල්පනා කළා මොනවද මංගල කරුණු කියන්න කිසිම දෙයක් නැහැ දෙවිවරු ක්‍රියාවෙන් පෙන්නලා ඉවරයි ඒ ටිකම අරගෙන උන්වහන්සේගේ තථාගත ඥාණයෙන් උන්වහන්සේ ගාථා අනුසාරයෙන් නැවත කියනවා ඉස්සරහා ඉන්නවා දෙවිවරු මහේසාක්‍ය පිටිපස්සෙන් ඉන්නවා දෙවිවරු අල්පේ සාක්‍ය ගරුකල යුත්තන්ට ගරු කරනවාද මේක තමයි මංගල කාරණාව එහෙනම් තමන් සාකච්ඡා කරලා තීරණයට ආවා මේ සාකච්ඡා කළ තීරණයට එන එක තමයි මංගල කාරණාව. එහෙනම් මේ කියන කරුණ ශ්‍රවණය කරනවා ඒක තමයි මංගල කාරණාව. එනම් පඬිති ආශ්‍රය කරන් ජේතවනාරාමයට ආවනේ ඒ මහා උත්තරීතර කල්යාණ මිත්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආශ්‍රය කරපු පඬිත සේවනය තමයි කල්යාණ මිත්‍රය. එනම් මේ ලෝකේ ඉන්න හැමෝම අපේ අම්මා තාත්තා නේද? අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් නෑ නේද? එනම් හැම භවෙම අපිට අම්මා තාත්තා වෙච්ච මේ දෙමව්පියෝ නිවන් දකින්න නේද? ඒ අයටත් එක්ක කියන්න කිව්වේ අන්නා දෙමව්පියන්ට සංග්‍රහ කරනවා කියන්නේ මේක තමයි මේ ලෝකේ දරුවෙක් වෙච්චට ඇති කෙනෙක් නෑ නේද? එහෙනම් දරුවා වෙලා ඉපදිච්ච අය නිවන් දකින්න ඕනේ කියලා නේද? ඒගොල්ලන්ටත් මේක කියන්න කියලා කිව්වේ. එහෙනම් දරුවන්ට සලකනවා කියන්නේ මේක තමයි. එහෙනම් මේ වගේ අතීත වර්තමාන අනාගත ගැන ඉතලා හැමෝටම වැඩදායි ලෙස කටයුතු කරනවා නම් මේක නේන්නම් පෙර පිං කියලා කියන්නේ. මේට වඩා පුබ්බේච කත පුඤ්ඤතා මේ ලෝකේ තියනවාද? කිසිම තැනක නැහැ. එහෙනම් බලන්න දෙවිවරු තථාගතයන් වහන්සේට ඒ චර්යාවලින් සියලු මංගල කාරණා දේශනා කරලා ඉවරයි. තථාගතයන් වහන්සේ නැවත විග්‍රහයක් විතරයි කරන්නේ මේ චර්යාවල මේ මේ මංගල කරුණු තියෙනවා මේ මේ ඇසිරීම් වල මේ මේ මංගල කරුණු තියෙනවා මන් ළඟට බැගෑපත් වෙලා අනුකම්පාවෙන් ආනකොට මේ කන්තිය මේ ඉවසීම බලන්න මේ පණිවිඩය දෙනකන් ඉවසගෙන ඉන්නවා මේ ඉවසීම තමයි මංගල කරුණ මේ යටාත්පාත්කම මංගල කරුණ මේ මුර්ධිකම මංගල කරුණ පරාම පරාර්ථකාමීත්වයේ මංගල කරුණ මේ ඇලෙන්නේ නැතුව ඉන්න මේක කරන වීරිය මංගල කරුණ ගැටෙන්නේ නැතුව ඉඳීම මංගල කරුණ ලැබෙන්න කලින් දන් දෙනවා මීට වඩා දානයක් නැහැ දානංචය කියලා කියන්නේ ධර්මචර්යාවේ ඇසිරීම එහෙනම් මේ සියලෝම දෙන අනිත්‍යය ගැන ඉතලා ලැබෙන්න තියෙන දේ දන් දුන්නා මේ ධර්මචර්යාව පරද්දන්න මේ ලෝකේ දානයක් නැහැ මේ දෙවිවරු දාන පාරමිතාව සම්පූර්ණ කළා ඒගොල්ලන්ට උතුම් මඟුලක් වුණා ඒකාන්ත වශයෙන්ම මේ දෙවිවරු මේ භවයේම රාත්ඵලයට සමවැදිලා පිරිණිවන් පානවා දානීය ධර්මචර්යාවෙන් සම්පූර්ණ කළා කියන මංගල කරුණ දේශනා කරනවා බලන්න මේගොල්ලෝ දන්නවා දක්ෂ ලෙස සුදුසුව ජීවත් වෙන්න එහෙනම් මේ මංගල කරුණ ආන්නේ මොකටද නිවන් දකින්න එහෙනම් තමන්ගේ දුක තේරුම් අරගෙන මේගොල්ලෝ නිවන පිණිස මේ මංගල කරුණ ආනවා එහෙනම් නිවන්නට තීරණය කරපු මොහොතේ ඉඳලාම සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන සුදුසම් බවට පත් වුණා. එහෙනම් තවත් මේ ලෝකේ සුදුසු තැනක් නැහැ. අපි ඉන්න තැනම නිවීමට වෑයම් කරනවා නම් අද මන් නිවෙන්න ඕනේ කියලා කටයුතු වල නිරත වෙනවා නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ප්‍රතිරූප දේශය. අන්න දෙවිවරු කියලා දෙනවා මේ ලෝකේ අපි ඉන්න තැන සුදුසු ප්‍රදේශය කරගත්තා. ඒ විතරක් නෙමෙයි කියන දේ හොඳට ආගෙන ඒක පුරුදු කරලා නිවෙන්න සූදානම් කළා. මේගොල්ලෝ තරම් දක්ෂ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? අද කොච්චර බණ පුරුදු කරන්නේ නැති මිනිස්සු කෝටි ගණන් මේ ලෝකේ ඉන්නවා. හැබැයි මේ දෙවිවරු එහෙම කළේ නැහැ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා දේශනා කරන්න අපි මේවා ශ්‍රවණය කරලා අනුපාඩු හදාගන්න මේ ඇවිල්ලා ඉන්නේ. දිව්‍ය ලෝක අත්හැරලා මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ මේක ශ්‍රවණය කරන්න. එහෙනම් මේ තරම් දක්ෂ ශිල්ප ශාස්ත්‍රයක් වෙන කොහේ හරි තියෙනවද? එහෙනම් බලන්න මේ දෙවිවරු මේ මාමංගල සූත්‍රයේ සේරම කරුණු ටික තථාගතයන් වහන්සේ ඉදිරියේ විදර්ශනාවෙන් විද්‍යාවෙන් ඉදිරිපත් කරනවා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සන්තෝෂයටපත් වෙනවා. උන්වහන්සේ දැනගන්නවා දෙවිවරු තමයි මේ ලෝකේ මංගල කරුණු ගොඩාක් දන්නේ. දෙවිවරු දන්න බව දන්නේ නැහැ. එහෙනම් මේක ගාථානුසාරයෙන් මේක තේරුම් කරන්න ඕනේ. මේ මංගල කරුණු ඕගොල්ලෝ තුන තියෙන බව. එහෙනම් තථාගතයන් වහන්සේ පළවෙනි ගාථාව දෙවෙනි ගාථාව කියලා කියනකොට දෙවිවරු ප්‍රත්‍යක්ෂ කරනවා මේ හැම දෙයක්ම අපි ගෙනාපු මංගල කරුණෝ මේ හැම එකක්ම අපි තුල පවතින කරුණෝ එහෙනම් අන්තිම ගාථාව තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල මේ සේරම මංගල කරුණ තිබුණා නිර්වාණ කරුණ තිබුණා අසකන දිවනාසයේ සමසිත හදා ගැනීම තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම මංගල කාරණාව ඒකේ චර්යාවේ යෙදෙන ඇති දැන් ශ්‍රවණය කළා මේක පුරුදු කරන්න මේක නිවා ගන්න මංගල සූත්‍රයේ තියෙන පොතේවත් කයේවත් නෙමෙයි මේක හිතේ තියෙන සූත්‍රයක් මේක අභිධර්මයට සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙච්ච සූත්‍රයක් මේක ලෝකේ හොයන්න එපා. මේ බඹයක් විතර උස තියෙන කයට හිමිකම් කියන සෑම සත්වයක් තුළම මේ මාමංගල සූත්‍රයේ පවතිනවා. එයා දන්නේ නැහැ මේ ආයතන වලින් මේ මංගල කරුණ ක්‍රියාවට ගේන ඇති. එයා දන්නේ නැහැ මේ මාමංගල කරුණ වලට අනුව තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඇති. මේ මාමංගල කරුණ කමඨාන් කරගන්න ඇති. එයා දන්නේ නැහැ. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කයට කියන තවත් වචනයක් තමයි මිනිසයා මේ මිනිසයාට දෙන හොඳම වචනේ තමයි මාමංගල සූත්‍රය. ඇයි මේ මිනිසයා රාත් වෙනකොට එයා නේද මේ ලෝකයේ තියෙන මංගල කාරණාව? එයා නේද මංගල පණිවිඩය? එහෙනම් තමන් රාත් වෙනකොට එයා මේ ලෝකෙට මංගල කාරණාවක් වෙනවා නම් එයා තමයි මේ ලෝකයේ පවතින මාමංගල සූත්‍රය. එහෙනම් අදම අද මේ සාකච්ඡා කළේ මේ බඹයක් විතර උස තියෙන මාමංගල සූත්‍රය පිළිබඳව. එහෙනම් අපි දන්නවා තථාගතයන් වහන්සේගේ සද්ධර්මය තුළ මේ මාමංගල සූත්‍රයේ පළවෙනි ගාථාව මේ ලෝකේ කෝටි ගණන් මංගල කරුණු කියන දක්ෂ ගාථාවක්. ඒ ගාථාව තුළ ඉහළ තලවලින් බලනකොට මේක කියන්න ආවිස කාලේ මදි කියලා හිතෙනවා. එක්තරා දවසක රාත්‍රියක මේ පළවෙනි ගාථාවේ ඇත්තටම මංගල කරුණ නැද්ද කියලා බලනකොට ඒ මුළු රාත්‍රියම මේ පළවෙනි ගාථාවත් එක්ක ගත කරන්න සිද්ධ වුණා පහුවෙනිදා උදෑසන 8 විතර වෙලත් මංගල කරුණු නැවතුන්නේ මතකයේ ඇටියට මංගල කරුණු 7000ක් විතර හොයා ගන්න පුළුවන්කම ලැබුණා. එතකොට තමයි තේරුනේ මේ මට්ටම් වල දෙතිස් මහා තලයෙන් ඇදිච්ච ලෝකවල මේ 16 වෙනි මට්ටම වෙනකන් ගවේෂණය කරනකොට 7000ක් විතර මංගල කරුණු හම්බෙනවා නම් දෙතිස් මහා තලයෙන් තල 32ක්ම ගවේෂණය කළොත් ඒ කාන්ත වශයෙන්ම පරමායස උපරිම ලක්ෂයයි. එනම් ලක්ෂය දක්වා මේකේ මංගල කරුණෝ අපිට සොයා ගන්න පුළුවන් මේකෙන් මතුවෙනවා එහෙනම් ලක්ෂයක් අන්තර්ගත වෙච්ච මේ මාමංගල සූත්‍රයේ පළවෙනි ගාතාව කවුද මේ 37 8කට සීමා කළේ අපට වැරදිලා අපි බුද්ධ වචනේ නිර්වචනය කරන්න යනවා බුද්ධ වචනෙට උදාහරණ දෙන්න යනවා බුද්ධ වචනේ ಗುಣ ගණන් කරන්න යනවා. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ ಗುಣ කියන්න දක්ෂයෙක් මේ ලෝකේ නැහැ. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචන නිර්වාණ පණිවිඩය පිළිබිඹු කරන්න විස්තර කරන්න උදාහරණ කියන්න දක්ෂ ප්‍රඥාවන්තයෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් අද අපි අත්දැකීමෙන් දැක්කා විදර්ශනාවෙන් ගවේෂණය කළා මාමංගල සූත්‍රයේ තාම පටන් ගත්තේ නැහැ. දේවාරාධනාවම මාමංගල කරුණු ලක්ෂයක් කියන්න සමත් නම් ඊළඟ ගාතාවල් අපිට ඉතන්න බෑ. ආයුෂ මදි වෙනම පාරමිතාවක් පුරන්න ඕනේ. සාරාංශක කල්ප ලක්ෂ 16ක් අපට දෙන්න මේ මාමංගල සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා ඉවර කරන්න. ඒ සාරාංශක කල්ප ලක්ෂ 16ම අපට මදි සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් එතනදිත් ඒ තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මේ මාමංගල සූත්‍රයේ ඇටේරියා වණයක් වාගේ එහෙනම් මේ අතර කඩපු කොළ ටික තමයි මට කියන්න කාලේ තියෙන්නේ එහෙනම් බලන්න තථාගත සම්මා සම්බුද්ධ ගෞතමයන් වහන්සේ දේශනා කරනවා මේ මාමංගල සූත්‍රය මේ ඇටේරියා වණය වාගේ ශ්‍රමණේනි මන් දේශනා කළේ මේ අතේ තියෙන කොළ ටික විතරයි. එහෙනම් මේ ලෝකයේ බුදුවරයෙකුටවත් මාමංගල සූත්‍රය කියලා ඉවර කරන්න බැරි නම් අපි කොහොමද මේ මාමංගල සූත්‍රය දේශනා කරලා ඉවර කරන්නේ? අපි කවුද තථාගතයන් වහන්සේගේ දේශනාව නිර්වචනය කරන්න? එහෙනම් අද අපි මාමංගල සූත්‍රයේ පළවෙනි ගාථාව සාකච්ඡා කළා. ඒ ගාථාව තුල අන්තර්ගත වෙච්ච කෝටියක් සංවර සීලය අපි සාකච්ඡා කළා. ඒ ගාථාව තුළ ලක්ෂයක් විතර මංගල කරුණු අපි සාකච්ඡා කළා. එකින් එකට අපට විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව අපේ ආයුෂ මෙතනම ඉවර වෙලා අපි අපවත් වෙනවා. රාතන් වහන්සේලා පිරිනිවන් පානවා. එහෙනම් අපි මේ ගාථාව තුළින් අවබෝධ කරගත්තා වූ පුංචි කාරණා කීපය නැවත නැවත මෙනෙහි කරමු නැවත නැවත සාකච්ඡා කළමු මම තමයි මේ මාමංගල සූත්‍රයේ මේ ලෝකේ මේ බඹයක් විතර උස තියෙන මේ සෑම ඉරියව්වක් තුළම මේ සෑම කයක් තුළම සෑම වචනයක් සිටවිල්ලක් තුළම මාමංගල සූත්‍රය පවතිනවා එහෙනම් අද හිඳලා අපි දිගටම මාමංගල සූත්‍රය දේශනා කරනවා සෑම ගාතාවක් තුළින්ම මේ බබයක් විතර උස තියෙන කය තුළ මාමංගල සූත්‍රය අපි ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ විතරක් නෙමෙයි සිතවිලි තුලින් මාමංගලයේ සූත්‍ර අපි හොයා ගන්නවා මේ පේන දේවල් හැයෙන දේවල් අඟෙන දේවල් දැනෙන දේවල් හැම චර්යාවක් තුළින්ම මාමංගල සූත්‍රයේ සඳහන් නොවෙච්ච මංගල කරුණු අපි හොයා ගන්නවා සාකච්ඡා කරනවා එහෙනම් මේ පළවෙනි ගාථාව මේ මාමංගල සූත්‍රයේ පරිපූර්ණත්වය අපගේ නිවන් කමඨාන පණිවිඩය එහෙනම් මේ ශ්‍රවණය කරපු මාමංගල සූත්‍රයේ පළවෙනි ගාථාව සාදු සාදු සාදු ඒකාන්ත වශයෙන්ම අපේ නිවන් මාර්ගයේ බවටපත් වේවා අපේ කමඨාන බවටපත් වේවා මේ ලබාපු මිනිසත් භවයේ සංසාර විමුක්තිය බවටපත් වේවා තථාගතයන් වහන්සේ අදත් ජීවමානව මා සමග සිටින බව මට තේරෙනවා. තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය කවදාවත් කළඹ නොහැකි. හේතුව මේ ධර්මයේ පවතින තාක්කල් නිවන් දකින්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් උත්තමයන් වහන්සේලා පවතින තාක්කල් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිණිවන්නේ නැහැ. හේතුව ධර්මයේ පවතිනවා නම් උන්වහන්සේ පවතිනවා. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන කාලයක මං ඉපදුනා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පැවිදිකම හම්බුණා. භාග්‍යතුන් වහන්සේත් එක්ක මම ජේතවනාරාමේ ඉන්නවා කියලා සන්තෝෂ වෙන්න මේ මංගල සූත්‍රය නැවත නැවත මෙනෙහි කරන්න මේ කමඨාම් පුරුදු කරන්න ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවෙනින් සැනසෙන්න මේ මංගල මහා සූත්‍රය අපට හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි